වේදනා සාධාරණ කරනවා. මේ මොන දේ දර්ශනම් ඥානයන් කොටන කරනවා අපකල්පනා කරන උදස්නා ඥාන පිළිබඳව දේශනා ඉපස් වෙනවා. දර්ශනා භාවනා කියන භාවනා කියන තුන එකතරකට ඥාන තමයි දර්ශනා ඥාන කියන්නේ. සෝවාන් වෙන තැනත්තාට පහන් පහේ ලබන තේකුම් උත්සාහ කරන විදර්ශනා ඥාන දිනු කරමින් සිටින සාමර්ථයක් වෙනවා. ඒ විදර්ශනා දිනු කරගත් වෙනකොට සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට පුළුවන්කම තිබෙනවා පස්සේ. එනිසා ඒකන අවබෝධයක් ඇති කරගෙන මේ විදර්ශනා ඥාන දිනු කරගන්නට සෑම කෙනෙක්ම උත්සාහ ගන්නට ඉතාමත්ම සුදුසුයි. විදර්ශනා ඥාන තේරුම 16ක්. ඒ 16න් නම මහා විදර්ශනා ඥාන කියලා ප්‍රධාන වශයෙන් තියෙන විදර්ශනා ඥාන නවයක් තියෙනවා. ඒ නම ලැබීමට උපකාර වන මොකීත මොනින් හදේට විදස්නා නම් තුනක් තිබෙනවා. ඒ දෙකේ නම එකතුනම 12ක් තිබෙනවා. ඒකයි 12ට අමතරව ඒ 12 වැඩි නිසා භාවනාවේ ප්‍රතිඵල ලැබීමෙන් පසු ඇති වෙන දර්ශනා නාම හතරක් තියෙනවා. ඒකවල කොහොම දර්ශනා නාම 16. මුලින්ම ඇති කරගත යුතු දර්ශනා නාම තමයි නාම රූප පරිච්ඡේදනාවේ පස්සේ පරිඥානය සහ සමර්ථන ඥානය. ඊට පස්සේ මනෝහය දර්ශනා ඥානය කියන්නේ ඔබේ ඥානය, බංග ඥානය, බයපපස්සාන ඥානය, ආදීන ඥානය, බුද්ධා ඥානය, මුචිතකාන ඥානය, පටිසංකාන ඥානය, සංකාරික ඥානය, අනුලෝම ඥානය. ඊට පස්සේ ඒ ප්‍රතිපදාස්යෙන් දෙනවා බෝධි ප්‍රඥාන, මාර්ග ඥාන, ඵල ඥාන පස්සේ ප්‍රමාණයෙන් දක්වනවා අපට. දැන් ඔක්කොම දක්වනවා දාක්ෂයන් තුනකින් මොළේදීම සෑම කෙනෙක්ම කියන අර මුලින් ලැබිය යුතු දර්ශනා ඥාන දිනු කරගෙන තිබෙන තාමත්ම ප්‍රදේශයේ එතකොට පහස වෙනවා ඥාන අවබෝධ කරගන්න. ඒක පළවෙනි එක තමයි නාම රූප පරිච්ඡේදනය. නාමය සහ රූපය දිනු කරලා හඳුනා ගන්නට පුළුවන් නුවණ කියන එකයි ඒ සාමාන්‍ය අදහස. නාම රූප පරිච්ඡේද නාම නාම රූප වෙනකර හඳුනා ගැනීම දැනීමට හැකි වුණා. එතකොට අපි භාවනා කරන විට පහසෙන් අපිට තේරුම් ගන්නට පුළුවන්කම දෙන්න තවන රූපස්කන්ධය රූප කොටසක් වේදනා සංඥා සංකාර විඥාන කියන සුඛාන්ත ධර්ම හතර නාම ස්කන්ධය දැනගන්නවා. භාවනා කරන විට දැනෙන්නේ තමයි තේරුම් ගන්න තවන මේ නාම රූප වෙනින් මොනවද උදාහරණයක් වශයෙන් කතා කරමු. ඇහැට අපි රූපයක් වෙනවා කියන්නේ ඇහැයි රූපයයි දෙකම රූප කොටසකට ගන්නවානේ. ඒකට ඇහැයි රූපයේ ගැටීම නිසා පහළ වෙන අනිත් හේතම සෑම ධර්මයක්ම නාම ධර්ම වලට යනවා. ඒ කියන්නේ චක්කෝ නාමය, චක්ක සංපස්සය, ඒකම චක්ක සංපස්සක වේදනාව, ඒ නිසා පහළ වෙනවා විවිධ රූප සංකේතනාව. මේ සියල්ලම නාම ස්කන්ධයට ආස්තන. එතකොට ඇහැයි රූපයයි රූපස්කන්ධ වශයෙන් ඊට පස්සේ ඇති වෙන ඩක් විඥාන නාම ස්කන්ධය. ඩක් සංපස්සේ නාම ස්කන්ධය. සක්ක සංකප්පදා වේදනා වෙනසය කියන සැප හෝ දුක් හෝ බඳහක් වේදනා රෝගේ දෙකෙන් නිසා පහළ වෙන. ඒ ඔක්කොම නාම ධර්ම. ඊට පස්සේ රෝගේ ගැටෙනවා සමහර රෝගයක ගැටෙනවා රෝගේ විශ්වා කරනවා නැත්නම් රෝගේ හොඳයි හොඳයි ලක්ෂණයි ලක්ෂණයි මේ විදිහටයි ආදී විවිධ ආකාරයෙන් තීරණය කරනවා. විවිධ කෙලෙස් ධර්ම සමහර දැක්වන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ රෝගේ පිළිබඳ මේ කාමීච්ඡේ දුක යනාත්මයි කියලා කියන්නට පුළුවන්. නැත්නම් මේවා දහදුක බව කියලා කියන්න පුළුවන්. ඒ ආදී කවරා ආකාරයකින් ප්‍රසන්න පාප කුසලයෙන් හෝ අකුසල පාක්ෂික වශයෙන් පහළ වන ඒ චේතන උත්සන්න රූපේ හා සම්බන්ධ සිදුවිලි ඒ සියලුම රූප සංකේතන නාම ධර්ම වශයෙන් තේරුම් ගන්න ඕනේ. මේ රූප සංකේතන තුළම තමයි රූපය පිළිබඳ සංනාව ආදී ධර්මයන් ඇතිවන්නේ. එතකොට මේ ආකාරයෙන් තේරුම් ගන්න කමක්. කනයි සංකේතයක රූපයක් ඊට පස්සේ ඒ සෝත විඥාන ආදී ධර්ම ඔක්කොම නාම ධර්ම සෝත සංකල්ප සෝත සංකල්ප වේදනා ආදී ඒ සියලුම ධර්ම නාම ධර්ම වශයෙන් තියෙනවා. මේ විදිහට අත්කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රිය හයම අත්කන නාසය දිව ශරීරයේ කියන ඒ ඉන්ද්‍රිය පහට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන කර්ම පහ එකතු වුණාම ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියන්නේ මේ කොටස් දෙකම රූප. ඒ කියන්නේ ඇයි රූපයයි කනයි ශබ්දයයි නාසය ගන්ධ සුවඳයි දිවයි රසයි කයයි ස්පර්ශයි කියන මේ කොහොම රූප කොටස් මේවා නිසා පහළ වෙන යම්කා සිතේ දැන තියෙනවා නම් ඒවා කොහොම නාම ධර්ම වශයෙන් තේරුම් ගන්න ඕනේ. මේ විදිහට අදීන වස්තුන් වල ගන්නවා අදීන වස්තු කොහොම රූප ධර්ම වශයෙන් සැලකනවා. එතකොට සමාගයේ ශරීරයේ වගේමයි බාහිර ලෝකයේ සියලුම සත්‍යයේ ශරීරය නාම රූප වශයෙන් අවබෝධ වෙනවා. ඒ වගේ තමයි දිනුවෝමගේ ඥානගේ මාර්යයන්ගේ තෙන්සන්සතුන්ගේ අමනුෂ්‍යයන්ගේ ඒවා විවිධ සත්‍ය කොටස ලෝකයේ තිබෙනවා මේ සියලුම සෑම කොටස කොටසක් තුළම නාමයක් සහ රූපයක් කියන සත්‍යෝ සිටිනවා නම් ඒ සෑම සත්‍යයක් තුළම තියෙන නාම රූප ධර්මතා දෙකක් අර මා කියන්නේ නාමයක් සහ රූපයක් තිබෙන සත්‍යෝ කියලා නාමය විතරක් තියෙන ලෝක හතරක් තියෙනවා රූපාවචර ලෝකයේ තියෙන නාම ධර්ම පමණයි ඒ වගේම රූපේ පමණක් වෙන ලෝකයක් වෙනවා සංයතලයේ තියෙන භක්ම ලෝකයක් ඒක තියෙන්නේ රූපේ පමණයි ඒ දෙක මෙච්චාන ගන්න නාම රූප දෙකම ක්‍රියාත්මක වෙනවා මේක පැහැදිලිවම Taman තේරුම් ගන්න ඕනේ මේ නාම රූප ධර්මතා දෙකක් හැර මෙතන සබ්දයක් නැතේ කුද්දලයක් නැතේ ආත්මයක් වශයෙන් ගන්නතේ ජීවියක් වශයෙන් ගන්නතේ නැත්නම් දෙවියෙක් භක්මයක් මායයක් ආදී වශයෙන් අපි සංඥාවෙන් හඳුනාගත්තාට එහෙම හඳුනා ගන්න කිසිවක් නැතේ මේ කියන්නේ නාමයක් සහ රූපයක් පමණක් කියන අවබෝධයේ නුවණ සමානට එකවන්නට ඕන ඒක තමයි කියන්නේ නාම රූප පරිච්ඡේදය නාම නාම රූප වෙනවත්ෙන් හඳුනා ගන්න නුවණ. ඒකට භවනා කරනකොට අපි සංස්කල්පයක් කරනවා සංදේයක් සංදේයක් සංදේයක් කරගෙනලා ඒ සංදේ රූපයක් ඒ සංදේ පිළිබඳ පහළ වන සංදේයක් සංදේයක් කියලා සීමිත ප්‍රසිද්ධ නාමයක් කියලා මෙහෙම කරනවා. වැඩේ ගන්න පුළුවන් වෙන දෙයක්. ආස්වාද ප්‍රසආස කරනවා නම් ආස්වාද ප්‍රසආස රෝග ධර්මයක් ඒ හා සම්බන්ධ වන අංශය හා ශරීරයේ රූප ධර්මයක් මේ ආස්වාද කියලා කියන්නේ පාස්වාද කියලා කියන්නේ නාම ධර්මයක් කියලා මේ විදිහට ඒ සෑම අවස්ථාවකදී භාවනා කරන විට නාම රූප වෙනස් වෙන දෙකීමේ හැකියාව තිබෙන තෝරන මේක ඇති වුණාට පස්සේ නාමයෙන් නාමයේ වෙන කරන්නට පුළුවන් ශක්තිය ඇති කරගත යුතුයි අපි මේ දක්වා අපේ නාම රූප නාමයෙන් රූපයෙන් කරගෙන දැන් මේ අපි කතා කරන්නේ නාමයෙන් නාමයෙන් කරගෙන උදාහරණයක් අපි ගත්තනම් කියවොත් මේ ආයතන කරුණ තේරෙන්නේ අපි හිතන භාවනා කරන විට වේදනාවක් ඇති වෙනවා. භාවනා නොකරන විට වේදනාවක් නෑ කරන්න පුළුවන්. ඒ වේදනාව වැටෙන දෙන ශරීරයේ කායික වේදනාවක් කියලා ශරීරයේ සමගිත කොටසක්. මේ වේදනාව දැනෙන කොටස රූප ධර්මයක්. ඒකට වේදනාව දැනීම නම් ගන්න මේක පන්නේ දකින්නට පුළුවන්. ඒක මේ වේදනාව දකිනකොට අපිට තේරෙනවා නම් මේ වේදනාව කියන්නේ වෙනම දෙයක් මේ වේදනාව පිළිබඳ දැනීම. නැත්නම් මේ වේදනාව වේදනාව කියලා අපි හිතන එක පවත්වන්න ඕනේ. ඒකට එතන වේදනාව නාම ධර්මයක්. වේදනාව කියලා හිතන එක තව නාම ධර්මයක්. ඒ නාමයෙන් නාමයෙන් වෙන කිරීමක් එතන සිදුවන්නේ. මේ විදිහට අපිට පුළුවන්කම තිබෙන්න ඕන සංඥාව හඳුනා ගන්න. සංඥාව අපිට දෝෂයක් දැකලා රූප සංඥාව හඳුනාගත්තා. මේ රූප සංඥාව අන්තරේ උපදාන පස්සෙ අපි මේ රූපය හඳුනා ගන්නවා කවදාකවත්. හරි මේක තමයි රූප සංඥාව කියලා කිව්වා. ඒක තමයි නාම ධර්මයක් කියලා කිව්වා. ඒ නාම ධර්මයක් කියන්නේ නැත්නම් මේක රූප සංඥාව කියලා පිටකේද තවත් නාම ධර්මයක්. එතකොට මේ නාමය අර සංඥා නාමයෙන් වෙන කරන පක්ෂය අපිට තියෙනවා ඒකම සමහරයි. මෙන්න මේ විදිහට බලනකොට පැහැදිලි වෙන සමානට අවබෝධ වන්නට ඕන, දැනෙන්නට ඕන. මෙතන නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් හැර මේ මුළු ශරීරය තුළම බය කිසිවක් නැහැ ඒක. ඒ කියන්නේ මුළු පංචස්කන්ධ ලෝකයේ තුළම පවතින නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම යන ක්‍රියාකාරීත්වයක් හැර අනිත් කිසිවක් නැහැ කියන ඥානය සමාධිය කියනකොට ඒකට කියනවා අපි නාම රූප පරිච්ඡේදය ඥානය කියලා. ඊළඟට පස්සේ පරිඥාන පස්සේ පරිඥාන කියන්නේ නාම රූප ප්‍රතිනේ හේතුන් දක්නා නොවන. සාමාන්‍ය පොත්පත්වල කියලා කියනවා බලන්න අපි අපේ ශරීරයේ පංචස්කන්ධ ලෝකයේ ගත්තොත් රූපස්කන්ධය කියන්නේ හේතු වශයෙන් ආහාර සංඛ්‍යා රූප සමදෝකය. ආහාර තමයි රූපය කියන්නේ හේතුව. මේක මේ කිනුමට පොත්වල තිබුණාට මෙහෙම දේශනයක් අහලා මතක බලවන්න පුළුවන් වුණාට එතන අපිට පස්සේ පරිඥානය පහළ වුණා කියලා කියන්නට බෑ. අපතම තේරෙන්න ඕන මේ රූපය කියන්නේ මෙන්න මේ හේතුව නිසා. දැන් උදාහරණයක් වශයෙන් ස්වරූපයක දනවනකොට පහළවන්නේ එක්සනම් ප්‍රතිසන්ද විඥානය ගැනදී හේතුවක් වුණා. පාන්නේ හේතුවක් වුණා ප්‍රතිසන්ද විඥානය හේතුවක් වුණා. මේක නිසා මේ රූපේ හටගන්නේ රූපේ හටගන්නට මේ රූපේ හට ගැනීම මේ බීජයක් වේකක් වුණා. ඒකට ධාන සක්මන් කියලා කියන්නේ ධාන සක්මන් කියනවා. ඊට පස්සේ තමයි මේ ආහාර පස්සේ කියලා මේ රූපේ මේ විදිහට බලන විදිහට බලන කියන්නේ. ඒක කර්ණයේ හේතුන ආහාර හේතුන එක්කත් මේ රූපේ නිසා රූපය කියනකොට සීතල උස්සලක හේතු වෙනවා. ඒක මේ පාරාසය. ඊළඟට සමාජයේ සිටේ ස්වરૂපයක් උපයන සඳහා හේතු වෙන. මේ විදිහට මේ රූපය ඇදවන්නේ කර්ම, චිත්ත, ඉස්සෝ ආකාර කියන මේ කොටස් හතරෙන්ම තියෙන දැහැටි අවබෝධයේ මොනම සමාතම තියෙනවා. වේදනා සංඥා සංඛාරයක් වන් සංකම ස්පර්ශයෙන් සකස් කියන්නේ සතු සම්බන්ධ සෝත සම්බන්ධ ආදී ස්පර්ශයන් නිසා. එතකොට මේක සම්බන්ධ තේරුම් ගන්න පැහැදිලි වෙන මේක තමයි ප්‍රධානම හේතුව මේ වේදනාව ඇති වෙන සංඥාව තියෙන සංඛාරය තියෙන ස්පර්ශය. ඒක අමතර වේදනාවක් තියෙන මේ තම හේතුන් කියලා සංඥා සංකාරයෙන් මේ හේතුන්. මේ හේතුන් දෙන්නේ වශයෙන් සමාට දකින්නට පුළුවන් නම් මොනවද අවබෝධ වෙනවනම් ඒ අවබෝධයක් අපි කියනවා පච්චේ පරිඥානය කියලා. නාම රූප දෙක නිසා විඥානය පහළ වෙනවා කියන කොටස දක්වා දුන්නා. ඒක කියවදනේ සමාජ පැහැදිලි වශයෙන් දේනවා නම් අවබෝධ වෙනවා නම් මේ විඥානය පහළවන්නේ මෙන්න මේ නාම රූප ධර්මයේ ප්‍රවෘත්ති නිසා කියන ඒ නාම රූප හේතුකට වෙන විඥානය පහළ වෙනවා කියන අවබෝධය කරනකොට අපිට පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන් ශක්තිය දෙනවා. අපගේ සිතේ පස්සේ පරිග්‍රහණ පරිග්‍රහණ අනුව මේ ශක්තිය පරිග්‍රහ කරනවා කියන්නේ ඒවා ඇතිවීමේ හේතු සංකල්ප කරලා දකිනවා. එතකොට එහෙම දකිනකොට පැහැදිලිව අපි දකින්නේ අනාත්ම ලක්ෂණය මේවා හේතුන් නිසා හටගත් ධර්ම වෙනවා. හේතුන්ගේ පලසක් නිසා පහළ වූ පලසක් තියෙන අනුකේතයක් නොවේ කියන අවබෝධය ඇති කරගන්න සඳහා. මේ විදිහට පස්වෙනි පරිත්‍යාගයන සමාධි පංචස්කන්ධ ලෝකේ යනවා බලලා තේරුම් ගන්නට ඕනේ. ඒ අනුසාරයෙන් බාහිර ලෝකයේ සියලුම ප්‍රත්‍යයන්ගේ ආකාරයක් මේ ආකාර හේතුන් නිසා හටගත්තයි කියන අවබෝධය ඇති කරගන්න ඕනේ. අදී වස්තුන් ගැන මේ සඳහා උදාහරණයක් තුමු කියන අවශ්‍ය වන්නේ නැහැ. ඒක තරම් පොඩාකට අවශ්‍ය නැහැ. ඒක දැනුපුරු අධ්‍යයනයක් කියන සඳහා නම් කමන්නේ. භවනායන් ප්‍රතිපලයක් ගැනීමට පංචස් හන්දේ පස්සේ පරිද්දාය සමාදන් ගැනීම ප්‍රමාණවත්. ඊළඟට තමයි සම්මස්තන. මේක තාමත්ම වැදගත්. මේක තමයි පළමුව කොන්සෙප්ට් වල කියලා තියෙන සම්මස්තඥානය මම මේ කොමිනියත් ප්‍රකාශ කරා. ඒකෙන් අදහස් කරන්නේ සම්මස්තණය කරනවා කියන්නේ නුවණින් දුමස විමසා බලනවා. විචක්ෂණ බුද්ධියකින් ඒක අපි අවබෝධ කරනවා කියන එක. සම්මස්තණය කරනවා කියන්නේ නුවණින් දුමස විමසා බලනවා. මොනවද නුවණින් විමස විමසා බලන්නේ සංස්කාර ධර්මයන්ගේ නියම தත්ත්වය. තමන්ගේ පංචස්කන්ධ ලෝකේ බාහිර අභිඥා සංස්කාර ලෝකේ ඔක්කොම දෙන්නේ සංස්කාර කියන එකට ගණන් ගන්නවා. පත්‍ය පරිභාණාය වාගේ එතකොට මෙතෙන්දී තමන්ට තේරෙන්න ඕන මේ සෑම එකක්ම අනිත්‍යය මේවා දුක්ඛය මේවා අනාත්මය කියලා. මේ ආකාර තුනින්වත් අපි නුවණින් විමසෙන්සා බලන්නට පුළුවන් වන්න පුළුවන්කම ඇති කරගන්න ඕන. අපේ රූපස්කන්ධයෙන් බැලුවොත් මේක අනිත්‍යයක් දෙයක් මේක දුක්ඛ දෙයක් මේක අනාත්ම දෙයක් කියලා තමන්ටම අවබෝධ වන්න. සංවේදනා සංඥා සංකාර විඥාන කියන චතුරස්‍ර සංගත ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන කරුණු තුන වටදුව වශයෙන් පැහැදිලිව තමයි අවබෝධ වන්නේ. අතීතයේ දිබ්බ රූපත් මෙන්න මේ විදිහටම අනිත්‍ය පත්‍යයට පස්සම දුක් ධර්මයි අනාත්ම ධර්මයි කියලා අවබෝධ වෙනවා. අනාගතයේ පහළ වෙන ධර්මත් මේ ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයට බඳුන් වෙනකම් මේ කියලා අවබෝධ කරගන්නට පුළුවන්. එතකොට මෙතන කොටස් අපේ තමන්ගේ වශයෙන් බාහිර වශයෙන් අනේ අධ්‍යාපනික වර්තමාන අනාගත වශයෙන් කියන කාල තුන කොටයි. අනේ කොටස් පහක් තිබෙනවා. බුදුහාමුදුරුවෝ කියලා කියන කොටස් එකලා මේ කොන එහෙම දෙනවා පහ විතරක් සබන් වඩා මෙන්න දින කරගෙන ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. අනිත් කොටස් ඒ තරම් දුරට වැදගත් භාවයක් නැහැ. ඒ කොටයි ඉතිරි කොටස්. එතකොට අතීතයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වර්තමානයේ ඒ පංචස්කන්ධ ධර්ම අනාගත පංචස්කන්ධ ධර්ම. සමාගයේ පංචස්කන්ධ ධර්ම, බාහිර පංචස්කන්ධ ධර්ම කියන මේ ආකාරයෙන් බෙදලා මේ සෑම එකක්ම අනිත්‍යයි මේ ඔක්කොම දුක මේවා අනාත්මයි කියලා සමාජම අවබෝධ වන්නට මේ පිළිතුර තේරුම් ගන්න මේවා මේ අනිත්‍ය කියලා අපි සිහිපත් කිරීම නෙවෙයි අවශ්‍ය මම මේ නැවත නැවත ඒක ප්‍රකාශ කරන්නේ බොහෝ දෙනෙක් කල්පනා කරන මේවා සිහිපත් කරන්නට පුළුවන් වුණාම අපිට මේ විදර්ශනා ඥාන ඇති වෙනවා. එහෙම ඇතිවන්නේ විදර්ශනා ඥානය කියන්නේ සමාගයේ පිටතලින් පහළවන නුවණක්. මේ මොන තුනේ මේවා දකින්නට ඕන ඇත්තම නිවන කියන්නේ ඇත්තම නිවන දුක්ඛ නිවන අනාත්මය කියන කාරණාව. අතීතයේ නියමයි දැනුත් නියමයි අනාගතයේ නියමයි මංගල නියමයි බාහිර කර්තව්‍යයේ ඔක්කොම සංස්කාර ධර්මයන්ගේ ස්වરૂපයේ නිකයිය පැහැදිලිව සමන්ද දකින්නට පුළුවන් ශක්තිය ලැබෙන්න ඕන මේ ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ ධර්මයන් නඳලා මේ සංස්කාර ලෝකේ නැවත නැවත නැවත නැවත දුන්නට නිසා ඒ සම්මස්තයේ පිළිවෙලින් ඒ ඥානය ඇති කර ගන්නවා ඒක තමයි අපි කියන්නේ සම්මස්තන ඥානය සම්මස්තන ඥානය කියන සිංහලෙන් ප්‍රකාශ කරන්නේ එතකොට මේ ඥානකම ඇති කර ගැනීම පසුව කියන දැනට කියන ඊළඟට කියන්න තියෙන ප්‍රධාන ඥානමය ඇති කර ගැනීමට උපකාර වෙනවා. ඒකම කලින් කියපු ඥානකුණේ අනුපාත තියෙනකොට පසුව කියන්නේ මේ දැන් කියන මේ ඥානවල දිනුවම ඇති කර ගැනීම සම්හාරයට පරිණාමයට පුළුවන් නැත්නම් ඒකම දිනුවක් ලබන්නට නොහැකි වන්නට පුළුවන් ඒ නිසා අර මොල් ඥාන තුන දිනු කරගන්නට ඕනෑ කියන අදහස ඇති කරගන්න. සෝවාන් වන්න ප්‍රශ්න කරන කෙනෙක් මේවා කරන්නට ඕන. සකදාගාමීන් කියනකම සනාගම් වෙන එක හරහත් වෙනකොට බලාපොරොත්තු වෙන සෑම කෙනෙක්ම මේවා කරන්නට ඕන. මොකද හේතුව මේ ඥාන මට්ටම් එක එක්කෙනාගේ එක එක විවිධ මට්ටම් වල පවතින. ඒවා බීමට උත්සාහ කරන කෙනාගේ නාම තමයි සෝවාන් වෙච්ච කෙනාගේ පස්සේ. සෝවාන් වුණ පස්සේ වෙන කෙනෙක්ගේ පස්සේ ඒකට අවශ්‍යයි. මේක වඩා අතික ගැඹුරු පහළ උසස් මේ කටදා ගන්න තියෙන පස්සේ. ඒ විදිහට ඒ නිර්ණය මාර්ගඵල ලබනකොට අර කලින් තිබුණ ප්‍රත්‍යයන්ට වඩා මේ විදර්ශනා ඥාන බලන්න ගැඹුරින් අවබෝධ කරනවා අවබෝධ ජීවිතය. ඒ නිසායි සෑම කෙනෙක්ම නියම වැඩිම තෝරන. ඒ නම්මහා දර්ශනාවල පළවෙනිම තමයි උද්‍යම් දේනාල. උදේ කියන්නේ ඇතිවෙන බල කියන්නේ නැති. මේ පංචස්කන්ධ ධර්මයන් ඇතිගෙන එක නැතිගෙන එක දැකලා වාසිය කියන උද්‍යම් දේනාල තුන සුදු කරන්න තෝරනවා. කියන්නේ ඉස්සෙල්ලාගේ සම්මතඥාණයෙන් අධිකලේ මේ ඔක්කොම දේවල් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙන්න කියනවා. මේවා දුකයි අනාත්මයි කියලා මෙන්න කරන්නේ. ඒතකොට මෙතෙකදී අනිත්‍ය කියලා මෙනෙහි කිරීමට වඩා දෙයක් තියෙනවා ඔය අධ්‍යයනය. අද අනිත්‍ය තුළදී ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඒක නිසා අනිත්‍ය කියලා අපි දැක්ක සාමාන්‍ය අපදී නොවනින් අවබෝධ කරගන්නවා. මෙතෙන් කියන්නේ භවනා කරන අත්දැකීම රූපස්කන්ධේ නිරන්තරයෙන්ම ඇති වෙනවා පැවතෙනවා නැති වෙනවා. වේදනා ස්කන්ධය ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒකට මේක ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. මේක පැහැදිලිව තමයි තේරෙන්න ඕනේ. ඉතින් මේක තේරෙන්නේ තමයි තේරෙනවා නම් ඇහැ රූපයක් දැක්කම ඒක අපුණියන් නැතුණා නැතිවුණා. අනිත් සබ්දයක් වුණා සෝත විඥානය නැතුණා නැතිවුණා. නාමකේ ගඳ සුවඳ ආවම දේවා විඥානය ඕන නැතුණා නැතිවුණා ඒක. ඒක පිළිබඳ පහළ විදි සංඥා තියෙනවා නැතිවෙනවා. ඒක පිළිබඳ පහළ වෙන රූපාට සම්බන්ධ ගන්ධාවේ මනෝහරි පිළිබඳ පහළ වෙන සිටින ඔක්කොම ඇති වෙනවා නැති වෙනවා. විඥානය ඇතිවීමක් ප්‍රයෝජන නැතිවෙනවා. ඒ විදිහට වේදනාන සංඥාව සංකාර විඥාන කියන නාම ධර්ම ටික සෝත ධර්ම මේ සියල්ලම වහවහ ඇති වෙමින් නැති වෙමින් යන ආකාරයේ බල බල වාසය කිරීමයි උද්‍යප්ඥානය ඇති කිරීම සඳහා කරගත්තු වන් ඒක විශේෂයෙන්ම භාවනා කරන විදිහට අර සම්මස්න ඥානය වල තියෙන ඒවා ඒවාම පොතෝවාදීලා නිදාගෙන හරි භාවනා කරන්න කියලා මෙයාට මෙහාට යන විචාරය ඕන වෙලාවක කරන්නත් පුළුවන්. ඒ සඳහා උදාහරණයක් කරලා මේ නවනින් මිනිස්කෙන් කරන්න පුළුවන්. මේ උදැකේ නාමාවලිය කෙලින්ම භාවනා විදර්ශනා භාවනා කිරීමකට නැති කරන්නේ. ඒ ඇති කරගන්නේ ඉතින් අපි කරගන්නකොට අපිට තියෙන පැහැදිලිව තියෙනවා මේවා ඇති වෙනවා පවතිනවා ස්වභාවයක් පවතින්නේ නැති කියලා. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මේ දෙකම අපි දකින්න පුළුවන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ දර්ශනය ඉතින් අපේ අර කියපු පස්සාකාරයට විකෘති කරන දැනුවත් වෙන අතීතයේ අනාගතයේ වර්තමානයේ ඒ වගේම තමාගේ ස්වභාවික ලෝකේ රූප අනාදී සමේ සෑම ඔබට මරණය දැමුවොත් මේ සෑම එකම ඇති වෙනවා ප්‍රවචනා නැති වෙනවා මේ ලෝකෙ කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් අප්‍රමාද වෙනවා නැති වෙනවා කියන අවබෝධය ඇති වෙනකොට පැහැදිලිව දකිනකොට උද්‍යප්පේ ඥානය තමාගේ සිත තුළ පහළ වෙනවා මේ උද්‍යප්පේ ඥානය තරමතර ප්‍රයෝජනකොට මේ සංස්කාර ලෝකයේ සමහර විට සමහර කෙනෙකුට පමණක් මේ මේ ඇති වෙනවද කියලා මෙතන පස්සේ සුද්ධිවිද්‍යාව ගන්න කෙනෙක් නැහැ කියන අවබෝධය ඇති වුණොත් මේ කොහොම සංස්කාර නිරයනවා නුඹ සංස්කාර ලෝකයෙන් හිස් භාවයකට මනස හිස්ව රෝගයකට පත්වන්නට පුළුවන්. ඒ උදයක් වෙනවා. ඊළඟ එක දෙවෙනක භංග වෙනවා. භංග කියන්නේ බිඳීම බිඳීම බිඳීම කියන අර්ථය. අර උදයක් දෙන්නේ මොකද? ඇතිවීම නැතිවීම දෙකම බලනවා. බංග ඥානයෙන් බලන්නේ ලැබීමයි නැතිවීමටයි වැඩිය විදිහම ප්‍රකටව ප්‍රකටව තියෙනවා. ඉස්සල ඇතිවීමක් වෙනවා නැතිවීමක් වෙනවා. මේ බංග ඥානයට වඩා සියුම් ඊට වඩා තීක්ෂණ. ඒක නිසා උපදිනාකට වඩා ඉක්ම දෙන්න ආකාරය තියෙනවා. දැන් මම මේ ශබ්ද පිට ගන්නකට හරියට බංග ඥානය උපදවා ගන්නට පුළුවන් නම් ඇතිවෙන ඇතිවෙන ශබ්ද මාත්‍ර ඇතිවෙන්නත් පටන් ගන්නවා. නැතිවෙනවා. ඒක දාකිනන්න පුළුවන්. ඒ විදිහට වේදනාව දෙක බැලුවා සංඥාව දෙක බැලුවා සංස්කාර විඥාන දෙක බැලුවා රූපේ දෙක බැලුවා තමයි භවනාවේ අත්පත්නා මේවා ඇතුලේ නැති මේක බල බල ඉන්නකොට ඔක්කොම ඇදෙන වේගයට වඩා දේශේ නෑ නැතිනවා නේද මොහොතේ තව එකක් එකතු කරගන්න ඕන අපි ඉස්සෙල්ල ඇතිවෙන්නේ නැතිව බලනකොට රූපය ඇතිවෙනවා නැතිනම් කිසිම දැක දැක හිටියා මේ සංගමනය කරනකොට ඇතිවෙන්නේ නැතිවීම දැක්ක සිතක් ඇති වුණා නැති වුණා කියලා දකින්නට පුළුවන්. අපි මොන ශබ්දේ ඇති වුණා නැති වුණා සංඥාවට විඥානය ඇති වුණා නැති වුණා ඔක දැක්කා. මේ ඇති වුණා නැති වුණායි කියලා හිතවන යම් කිසි එකක් ඒ එකක් ඇති වුණා නැති වුණා. ඒ දෙවනකට තුනකට ඒ දෙවනකට තුනකට නැතිවෙනවා. ඊට පස්සේ දෙවන දෙවනකට ඇටියේ තුන්වෙනි සුදක. තුන්වෙනි සුදකට තුනකට නැතිවෙනවා. මේ විදිහට සිත් අඩුවෙන් පාස්කාවක් ඇදී නැතිවෙන ඇදීලා නැතිලා යන ආකාරය දකින්නට පුළුවන් ශක්තිය දෙන්න ඕනේ. මෙන්න මේක හරියටම ප්‍රබලකල තියෙන අර උද්‍යප්ඥානයට වඩා ප්‍රකට වූ බණ්ඩත් මොකද සංස්කාර දෙවිදෙවි යන ආකාරය දකින්නට පුළුවන් ශක්තිය දෙනවා. ඒකට පොත්වල උපමාවක් කියලා තියෙනවා මේ උපමා පොත්වල කියවට ප්‍රායෝගික වශයෙන් මේක සම්පූර්ණ සත්‍ය නිසා ප්‍රකාශ කරන්නේ මහා විශාල ජලාශයකට වේගයෙන් වැහිවතර බැටෙනකොට ඒ එන්නේ වෛද්‍යන් වල ගැටින නිසා ප්‍රමණයගේ වෙන වෙන දෙඹුණු. ඇති වෙනවා ඇති වෙන ඇති වෙන දෙකම දෙනවා. තවත් කරේ වෙනවා තවත් අත් වෙනවා. මේ පෙළපිබලෝ ඔක්කොම ඇති වෙන්නට ප්‍රථම ඇති වෙනකොටම ගිනිගෙන යනවා. මොකද ඉතිස්සල වයනතර වෙයිදා. මේ ඇති වෙනකොටම ගිනිනවා. මෙන්න මේක හරියටම අපිට ඇහැේ තේන දෘශ්‍යමාන ඇහැේ දෘශ්‍ය තිරසාව්‍යා බලනකොට එහෙම තේන ඔක්කොම ඇති අන්න ඒ වගේ මේ සංස්කාර ඔක්කොම නැති වෙනවා නැති වෙනවා කියන එක පැහැදිලිවම දකින්නට පුළුවන් ඔය කොනවා ප්‍රායෝගිකව හරියටම හරියි. එතකොට ඒ ආකාරයෙන් ඇතුළම දකිනකොට සංවා විසාල ශූන්‍යතාවයකටපත් වෙනවා. මේ මොන ශූන්‍යතාවයකටපත් වෙනවා මේ කියනම දක්වල දිනනවා පසුව. ඒ ශූන්‍යතාවය බව අනිත්‍ය නාසය කියලා හිතුවත් එහෙම සමහර කෙනෙකුට ඒකෙන්දී නිවන අවබෝධ වන්නට පුළුවන්. ඔක්කොම ඒක. මේ ප්‍රශ්නේ දෙයක් බංග ඊළඟට කියන්නේ බාහිර පස්සාන ආදීනව නිමුදා. භවසංස්කාරය කියන්නේ මේ සංස්කාර ලෝකයේ සිටීමේ පැවතීමේ තියෙන බිය ගැන ප්‍රබලව අවබෝධ කරගන්න. මේ සඳහා සම්මස්තර ඥානය කලන්නේ අපි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒක මොනදී විශේෂම ප්‍රකාර වෙනවා. බයපපත්තාන සංසාරයේ බැඳී සිටීම මම බලන්නටයි. මේ ඥාන තුන බයපපත්තාන ආදීනවාදී ඥාන ඔක්කොම සමහරට එකවර උපදින්නට පුළුවන්. කියන්නේ සංසාරයේ රැඳී සිටින භයානකයි කියන්නේ ජාති දුක් වෙනවා, ජරා දුක් වෙනවා, ව්‍යාධි දුක් වෙනවා, මරණ දුක් වෙනවා, මේක වැඩිපුර දුක්ඛ සත්‍ය තම ප්‍රකටව ප්‍රකටව වැටෙන්නට ඕන. ඒක වැටෙනකොට තමයි තේරෙන්න ඕන මේ පංචස්කන්ධ ලෝකයේ පවතින තාක්කන දුක පවතිනවා. දුක නම් මෙතන තියෙන්නේ. ඒක නිසා මේක තියෙන පවතින එක මහා භයානක දෙයක් කියන එක. يعني මහා විශාල ජාති පපාතේ පපතන්නේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙනවා. සාටි පාඨයෙන් ලැබෙන නෑ මේ නැතු මේ උපදිනාය කියනක මා හොඳ දෙයක් කියලා කල්පනා කරන්නේ මේවා ගැන අවබෝධයක් නැති නිසා. දරාප පාඨේ කතා හිතන දරාප පාඨේකට ඇතුළත් තියෙනවා. ඒ වගේම ඉන්න ආදී මේ සාකා රෝග තුන්දා කඩතල මේ ශරීරයේ තියෙන සාක්කල් විශාල බාහන කිරණ වලට පස්සන්නට සිදුවෙනවා. මේ අවබෝධයේ දැනට විතරක් නෙවෙයි අතීතයට විශේෂයෙන් යොමු කරන්නට ඕනේ. මේ සංස්කාරකේ යන්නේ බැරි ආකාර කළ මම මගේ කියන දර්ශනික කොන්තරම් දුක් වලට සංස්කාරවල අපි ඉඳලා තියෙනවාද කියලා ටිකක් නෝනින් දකින්නට පුළුවන්කම තිබෙනවා. සිංහල පිටසන්ගත ලෝකවල ඉඳනවා, ප්‍රේත ලෝකවල ඉඳනවා, අසරණ කාය ඉඳනවා, පාවරෙන් ඉඳලා මුසදන විවිධාකාර තැන්වල කොයිතරම්නම් දුක්ඛයට අංකඩුවකින් ඉඳලා තියෙනවද? කොයිතරම් ජාති දුක් ඉඳලා තියෙනවද? දරා දුක් ඉඳලා තියෙනවද? ව්‍යාධි මරණ දුක් ඉඳලා තියෙනවද? අපේ සංකේම දුක් ඉඳලා තියෙනවද? ආදී ආකාරයෙන් මේ දුක්ඛ සත්‍ය අතීතයේ යොමු කරලා බලන්නට ප්‍රෝටීන හිතනවා. ඒ බලනකොට මේ සංස්කාරයේ රැඳී සිටීම මහා භයානක දෙයක් කියලා සමාජයම අවබෝධ වීමද. ඒ අවබෝධය සමාජයට ලැබෙනා මේකට කියනවා බහිස්සපත්තාන ඥානය කියලා. ඊළඟට ආදීනවාන ඥානය. ඒ කියන්නේ විදර්ශනා ඥාන ආදීනව දකිනවා. මේ බහිස්සපත්තාන ආදීන ආදී ඥානයන් කොහොමද එකම ළඟ තියෙන අනුමත වශයෙන් සම්බන්ධ වුණාන්නේ. වෙනුවෙන් වශයෙන් අධිෂ්ඨාන කරන භාවනාවට නැත්නම් මේ ඔක්කොම ඥාන එකට පහළ වෙනවා. ඒකෝට තමයි පැහැදිලිව තේරුම් ගන්න බෑ මේක බයස්පටානේ මේ ආදීනනේ කියලා. ඒ නිසා මේ වෙනුවෙන් වශයෙන් අධිෂ්ඨාන කරන භාවනා කරන එක තාමත් අසුදුසුයි. ආදීනව කියන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ ප්‍රයත්න ප්‍රයත්නයේ ඇති ආදීනව. මේක උපදින්ච මොහොතේ සිට මේ මොහොත දක්වා මේ මොහොතේ සිට නැවෙන දක්වා නැවෙනත් පස්සේ නැවත ඉදීමක් වෙන නම් ඒ දක්වා තියෙන පස්සේ තියෙන සියලුම ආදීනයන් සමාජ නොවන කියලා තියෙනවා. නිසා මාධ්‍යම භාෂාවේ සංස්කෘතියේ දින තාක්කල් මෙන්න මෙදිනවා කියලා. ඒකේ තියෙන විශේෂම දුක්ඛ පත්‍යමයි. අපේ සමාවට පත්‍යනේක ආදීනමයක් යාමේ සංස්කාර රෝගය කියන ආදී ආකාරයේ මේ ශරීරයේ කොයි ආකාරයෙන් තවත් අපතෝනේ කියන පවස්සනට බැරි ආදීනය මේ ශරීරයේ පොඩ්ඩක් හරි මේ නිති පරිදි පවස්සන්න බැරි පොඩ්ඩක් මට මෙහා තෝරන්න සමානට බැරෙන්නත් පුළුවන් බෙදෙන්නත් පුළුවන් සමාන මාස ගණන් එක තැන උත්පල වෙන්නත් පුළුවන් සත්‍යය කියන්නත් පුළුවන් දෙන්නේ නිදාගත කොට බලවන්නත් පුළුවන් මේ ශරීරයට කවන්නට වෙනවා කොහන්නට වෙනවා ආරක්ෂා ගන්න වෙනවා බැසමතරවන්ගේ සිහිතේ මුස්ලිම් කොච්චර කලක් මේක හරියන්නේ මේවා මනාවන්න පිළිසක කරවන්න අවශ්‍ය නැහැ මේකට මේ දැනුම ඉවරකම් කරනවා සත්‍ය වශයෙන්ම ආ උත්තර ඉතින් ගන්නේ බලම හිවරකම් කරන මිනිස්සු අනුතරන්නේ ආ නෝරන් සාධවන දාලේ බලන ජීවිතේ පුරාණ මෙහෙවරකම් කරනවා මොනවාද වශයෙන් කියලා මට හරියට මතක නැහැ. ඒක ඒ වගේ අපි මේ ශරීරයට බලමිනවර කරන උපන් දවසේ ඉඳලා අද දක්වා කොච්චර එහෙම කළත් ඒ ශරීරයෙන් කිසිම කෙලෙස් ගුණයක් නැහැ. කොච්චර වැඩි කියලා නම් නේද? කොච්චර හරියට මේ පොතේ තියෙන උපමාවක් තියෙනවා මේ විස්තරයක් වගේ කියලා. ඒ දෙකේ පොඩ්ඩ වැඩිච්ච ගමන් බිමට වැටුන කුණේ යනවා. අවෙන්නේ මැදුව මේ ලෝක මහ ශක්තිමත් දෙයක් නෙවෙයි. මේ වගේ මේ ශරීර මහා ශක්තිමත් දෙයක් කියලා මේ ලෝකේ සත්‍යය හිතා ගන්න හිතියල් ඉන්න දෙයක් නෙවෙයි. වැඩෙන්න පුළුවන්, දෙලෙන්න පුළුවන් සිඳෙන්නට පුළුවන් උද්දු වෙන්නට පුළුවන් ඕන දෙයක් වෙන්නට පුළුවන් මේ ශරීරයට. ඉතින් මේකේ ආදීනව තේරුම් ගන්න ඕන. මේකට බේස්කේජ් කියලා එකක් මහා ආදීනව. මේකට කවන කෝණ එකක් මේක ආදීනව. මේක කරවන සාතක් කෝණ එකක් මේක මහා ආදීනව. මේක කරන්නට බෑ අනේක හරියට කියන තාක්කයි. ඊළඟට මේකද සමාජ ව්‍යායාම ආදී කරවන්න තේනවා මේ දේවල්. සම්මන්ගේ ශරීරයේ පුතේ මේක ඒකාන්තයක් දුක. මේක ඒකාන්තයක් දුක් ලබා දෙන ස්ථාන. මේ දුකක් දුක් ස්ථාන ගන්න සත්‍ය සමාජයේ නොවනදී පවත්වාගෙන යන්නට සිදුවෙත් කරනවා. මේක මේ මේකේ කතාව මොනවාද දැන් තේරෙන්නේ මොනවද පුළුවන්. කවදාවත් දවසට තේරෙන්නේ මේක සම්මන්නේ මොකක්ද කියන්නේ කියන අවබෝධය. ඒ කියන්නේ මේ තමන්ට ඕන විදිහට පවතින්නේ නැති ඒකාන්ත වශයෙන්ම දුකක් නෝ දුක ලබා දෙන මේ මේ පංචස්කන්ධ ලෝකේ පවත්වාගෙන යන්නට සිදුවලා තියෙන මොන කර්මයකද දන්නේ ඒ කියන උපතම කර්ම ශක්තිය නිසා. සංකාරයේ අවිද්‍යාව පාදක කරගෙන කරපු කර්ම ශක්තිය නිසා. ඒකෝට මේ කර්ම ශක්තිය තුළින් මේක පවත්වාගෙන යන්න සිදු වෙන තියෙන එකක් මහා විකාරාදීනවසෙන් තේරෙන්නේ. මේ විදිහට මේ ආදීනම තේරුම් ගන්න පුළුවන්. ඒ ආදීනම තුළ මේක නවතන පිටුන ආකාරයෙන් මේ ස්තන් වල ඉපදිච්ච ආකාරය. ධර්මයෙන් පස්සේ කොයි කොයි ලෝකවලද වැඩි කියලා ගන්න ආදීනම ආදී. කොහොමද ඒවා තමයි තේරෙන්නේ නැතෝනේ. එහෙනම් දැක්කත් මේක කොයි තරම් ආදී ආශයද බන්නේ කියලා කාදරෙන් කියන්නේ නැති නිසා මම කියන්නේ නැති නැති නැති යන මේක අපේසාර දුක් ප්‍රාසයෙන් ලබාදී නිවිදට ඔක්කොම ඉන්ද්‍රයන් අරගෙන පංචස්කන්ධ ලෝකයෙන් අරගෙන මේ ආදී මේ දකින්නට පුළුවන් නම් එතකොට තමයි ආදී මාන නාමයේ පහළ වෙන දෙන සංකල්ප පුළුවන්. මේක සමාන්තර අවබෝධය අවබෝධයක් තියෙන මට දැන් ආදී මාන නාමයේ පහළ වුණා කියලා. ඒ බහස්පත් තමයි. ඊළඟට මේක නිසා පහළ වෙන නින්දාන. නින්දා කියන්නේ කාලකිරීම. මේ පංචස්කන්ධ ලෝකයේ පොරේ කාලකිරීම ඇතිවෙනවා. මේ නින්දාව නැති නිසා තමයි මේවා බැලුනේ. බුදුහාමුදුරුවෝ සෝත්‍රය කියලා කියන කියන කතාව තමයි නින්දින්දන්තෝ විරන්දකේ නිරන්තරව මිනිස්සු කියන්නේ. කාලකිරීම නිසා විවාදයේ තියෙනවා විවාදයේ නිසා මේ ඔක්කොම පංචස්කන්ධ ලෝකෙම නිදහස් වෙලා විමුක්තිය ලබනවා කියන එක ඒක අදහස. ඉතින් මේ කලකිරීම නිදිදාව කියන එක නිදිදාන ප්‍රශ්නාව කියන මොන සංකල්පයක් අපි කියලා ඉතින් ඒකම තමයි මෙතනදී සඳහන් කරන්නේ. මේ නිදිදාන ප්‍රශ්නාව දක්වනවා නේද? නිදිදාන ප්‍රශ්නාව තුනේ හැදෙන දක්වනවා නේද? ඒතර මේ ශරීරයේ මේ කලකිරෙන්නේ කොහොමද? මේක අර කලින් කියන විදිහට දුක් වශයෙන් දැකලත් කරකෙන්නට. මේක මහා පොඩි මොකටවත් කියන්නේ නැති අනිත්‍ය දෙයක් කියලා කරකෙන්නට. මේක තමන්ගේ දෙයක් හෝ තමන්ට ඕන විදිහට පවත්වන්නත් පුළුවන් දෙයක් නෙවෙයි කියලා කරකෙන්නට. මේක ඒකාන්ත වශයෙන්ම දුක් සමුදයක් කියලා කරකෙන්නට. මේක ඒකාන්ත වශයෙන්ම සංකර දුක් ගුණයක් කියලා කරකෙන්නට. මේක බලතන එකම මහා විශාල කරදරයක් බාර මොනවා විශාල පරිවර්තන විපාකයක් මහා විශාල දුක කියන අවබෝධය සමාන තියෙනවා මේක නැතුණා මේකට එනවා. ඉතින් අරුම් බැලෙන්න මේවා අන්තිමේ වලදී ඉන්න තින්ක සංසාර දෙකින් දෙකට අන්නට මුස්තු වෙනවා. මේ අපිට අත්හරින්නට නම් මේක කෙරේ කලකේ. කලකිරුම් නැත්නම් අත්හරින්න පුළුවන්. මේ මතයි නැත්නම් සම්පූර්ණ නිදහස ලබන්න බෑ. ඒක නිසා ඒ නින්දිකාව ඇති කරගන්න ඕනේ ඒ උදස්සනාඥානය තමයි සුතර පහවන්න ඕනේ. එක මොහොතක්වත් මේ සංසාරයේ රැඳී සිටීම කිසිසේත්ම සුදුසු නැහැ කියන නුවණ සමාජ ඇතිවෙනවා. ඒකට තේරෙනවා මට නින්දි බලන ප්‍රවර්තනාඥානය කියලා. බුදුනත් මේ ලෝකේ ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. සමදන්නට මහත්නම් මේ ජීවිතේ ජීවිතේ වැඩක් කියන අවබෝධය තියෙනවා. මේකට ඒ සත්‍යින්ම කලකිරීමකට මේ තරම් දුක් ලබාගෙන මේ තරම් දුක් සමුදයක් වෙන වෙන කිසිම ධර්මයක් මුළු ලෝකෙ ප්‍රථමතමකවත් නෑ. සංසාරෙත් තියෙනවා. ඒ සෑම දුකම මේ පංචස්කන්ධේ පවතින තාක්කල් පවතිනවා. ඒක නිසා කොහොමද ප්‍රධානම පංචස්කන්ධ රෝගීන්ගේ මේකේ ඇලෙන්නට සුදුසු මේකේ මහා වදකේ වශයෙන් තේරුම් ගන්න ඕනේ. අපි හිතන්නේ මහා මුදේක් අපිට තියෙන හොඳම නාගයෙක් කියලා මේ හැබැයි කුසයි වර්ධන තමයි. මේක තරම් බඩේ මේ මුළු විශ්වයේම නැහැ කිව්වොත් ඒක සියයට සිය නැහැ සියයට කොච්චර කිව්වත් සංකල්පයක් නැහැ ඒක නෙවෙයි. ඒ කියන්නේ ඒ තරම් බඩේ නම් ඒතරම් මේක බඩ කොට මට දෙනවා. මේක මම දෙන්න පුළුවන් මට ඔක්කොම දෙන්න සම්මානක පස්සෙන් කරන කරන කවුරුද ගන්න නැත්නම් හන්දේ ප්‍රමාණ සම්බන්ධ කරන සම්පූර්ණ ඉඳස් කරන දස් කරන්නේ මේ සම්මානට මම වකිතින්වත් බැරි වෙන දාන සමහර විට උත්පල වෙන ඉඳලා වුණාම මේ විදිහට මොකක් කරේ මොකද දීලා දීලා දීලා දීලා දීලා අය පොඩ්ඩක් මේ ජීවිත කාලයෙන් දෙන්නේ දීලා මේක මරණයට පස්සේ මරණය දීලා ඊට පස්සේ නැවත නැවත දෙකකින් දෙකකින් නැවත නැවත දෙකකින් දෙකකින් මේ වලට යනවා දෙකකින් දෙකකින් දෙනවා මේ සංකප්පන් මොහොතේ බඩකේක් වශයෙන් දකින්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙන මේ ආකාරයෙන් දකිනකොට අපිට ප්‍රහේතුලම නුවණක් තියෙනවා මේක පරිපූර්ණ කියලා අන්න ඒ කලකිරීම ඥානය කියන අපේ නිමුදානාන්දය. මේ කලකිරීම නැති වුණාට පස්සේ ඇති වෙනව නෝන ඒ සඳහා මේකෙන් භාවනාවක් කරන්න ගන්න මුක්ති සම්මතඥානයි. මේකත් ජීවිතයට ඇති කැමැත්ත මුක්ති සම්මතඥානයි. කියන දේ තේරුම මේ දහස් කියනකොට කැමැත්ත ඒ පිළිබඳ මොනකට කියනවා මුලික පංගතා ඥානය. මේ සංසාරයෙන් නිදහස් වීමට තියෙන කැමැත්ත සමාගයේ සිට තුළ ඇති වෙනවා. දැන් මේ ලෝකසත්‍යයන් සංසාරයෙන් නිදහස් වෙලා ධාතේ සම්පූර්ණ මොකද නැවත ඉදීම නැති කරන්නට කොහොමද කරන්නේ? නැවත ඉපදෙනවා ඉපදෙන එක තමයි ප්‍රාර්ථනා කරන්නේ. සංසාරේ වැඳී සිටින් තමයි ප්‍රාර්ථනා කරන්නේ. මුචික සම්මුතාවක් කරන්නේ නැහැ. උදාසීනක් කරන්නේ නැහැ. මොකද මේක මේ විදිහට ආදීනේ දන්නේ මේ විදිහට දානක සම්බන්ධන්නේ ඒකව කල්පීමක් කියන්නේ. මේ ආදී හේතුන් නිසා මෙයාට ඇලෙන්නේ දාන්නේ. කටයුතු කරනවා. මේක යථාර්ථයක් නොදන්නා කෙනෙක් නිසා කාටවත් බලනවා. ඒ දැකීම නිසා නැවතනක උපදින සංසාර සංකාරයකට නම් කරන්නේ කියලා. මෙන්න මේ ආකාරයෙන් තමයි මම ඔබ වෙනවා නම් මේ කොහොම නාම රූප ධර්මයන් අන්න නිකවර ශේෂ වශයෙන් සම්පූර්ණයෙන් නැත්තර නැති යාම තියෙනවා. එතකොට තමයි මනසට මම හිතාගෙන ගැටිලා. රහත් වෙන ජීවත් වෙන වැඩක් නැහැ කියනවා මම දැනගන්නවා. ඒකයි මේ මොකක්ද? ඒ කියන්නේ මිනිස්සු ලෝකේ දැක්කම කියන්නේ රහත්නා මොකක්ද? රහත්නා මේ බුදුනක් හදන්නේ කියනවා කියලා නැත්තම්. ඒ කියන්නේ බුදුන් කරන් දැක්මේ නාම රූප ධර්ම ඔක්කොම සම්පූර්ණයෙන් පමණක් නැනවා කියන්නේ යන එතන තමයි හැමතිම. ඒ දක්වාම තියෙන අනේක දෙක. ඒකත් මේක සම්පූර්ණයෙන්ම අන්න මොරව ශේෂ වශයෙන්ම අන්න මාත්‍රයක්වත් දැනීමක් බැඳීමක් නැත මේක අත්හරින්නට පුළුවන් ඕනෙ කියන හැඟීම ලැබෙනවා. නැත්නම් අනේ කවදද මේක සම්පූර්ණයෙන් මෙවත් දැනන්නේ කවදද මේක සම්පූර්ණයෙන් නැති වෙන්නේ කියන හැඟීම තමයි තියෙනවා නම් අනේ එතකොට අපිට කියනවා මුත්‍ති සම්මතා ඥානය ඇති වෙනවා කියන මේ මුත්‍ති සම්මතා ඥානයෙන් පසු ඥානයක් තියෙනවා පටිසංඛාන පස්සනා විපස්සනා ඥානයද ඒ පටිසංඛාන ඥානය කියන්නේ අදහස් කරන්නේ මේ කලකින් නැති වුණා දැන් නිදහස් වෙනකට ඕනේ කියලා කල්පනා කරලා දැන් නිදහස් වෙන්න මොකද්ද ප්‍රයෝගිකයේ කියන්නේ නිදහස් වෙන්න බැරිත්තේ මෙන්න තේරි අර කලින් වගේ නින්දදාව ඇති කරන පළතුරුම ඇති කරන මේවා බය දැකලා මේවා පැත්තකට ජීවිත කරනවා කියලා සම්පූර්ණ කෝපයෙන් වාගේ කටයුතු කරලා මෙතන කෝපයන්නේ කෝපයෙන් වාගේ කියලා. ජීවෙන්න කඩේට තියෙනකොට මේ සංස්කාර අතහරින්න බෑ. මේ සංස්කාර අතහරින්න තමයි මම විසින් තමයි කලේ තියෙන්නේ අන්තිකරණය මේ ඔක්කොම තේරෙන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් මේ ඔක්කොම සංස්කාර අනාත්ම වශයෙන් බලබලා සිටීමයි ඒකල වෙන දෙයක් කරන්න දෙයක් නැහැ මේ තමයි කියන්නේ කියලා අවබෝධය සමාදව කියනකොට එතන ඒ පරිසංකරණාමය ඇතුළේ ඒ පස්සේ තියෙන සංකාරිකඥානයි සංකාරිකඥාන සංස්කාර කියන සංස්කාරයෙන් නැදහත් නෙවෙයි අර කන්න කියන ප්‍රඥා ඥානයෙන් පස්ව මේ සංස්කාර කියන මනෝසිත නිරායාසයෙන් නැතිවෙනවා. කිසිම එකක් දෙන්නේ ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, බැඳීමකුත් නැහැ, අලංගොඩ පද කලකිරීමකුත් නැහැ. නමුත් ඒ වාක්‍යයෙන් වැඩි කරගැනීමද කලින් මේ අවස්ථාවේදී සංඛාරෝපේක්ෂාවේදී සමාපාතනා කරන මනෝ සංස්කාර කෙරෙහි නැඳහත් වෙනවා නැඳහත් දෙන්නේ මේ සංස්කාරයන්ගේ නිවන ප්‍රත්‍යය දක්වා දක්වා වාසය කරනවා කියන්නේ. ඉන්ටර්නෙට් එකට කපාරට මේක ඉතින් ඔය පරිණිය මොකක්ද කියන්නේ මම මේ සංස්කාර ලෝකේ මදාත්තර අනිත් වශයෙන් දෙපැත්තෙන් ආන්වයෙන් බල බල ඉන්නවා කියලා එහෙම ඇති කියලා හිතන්නේ දෙපාය නැති කියලා හිතනවා එහාට එහාට දිනුම කරන දිනු භාවනාවකම දිනුවක් ලබන්නට මොනක්කෝ කාලය හදානවා මොකද කාලය අපට වෙනවා සමහර විට ආරම්භ කලින් මානව අනුපාඩු තියෙනකොට මේ ඥානය ප්‍රකට ඇති කරගන්න අපහසුයි ඒක නිසා අර කලින් කියපු පොබෞද්ධ සානාදීනෝ නිමුදා ඥානය ඇති කරගන්න ඕන. මෙතන සංස්කාරෝපකාරයේදී මේ සියලුම සංස්කාර කෙරෙන අදහස් වෙන තමන්ගේ පංචස්කන්ධ ලෝකෙන සංස්කාර, බාහිර පංචස්කන්ධ ලෝකෙන සංස්කාර වගේ මේ සියලුම දේවල් සංස්කාර මේ මේ සංස්කාර කියන මේ අදහසට දැන් අවබෝධයක් වෙන අපි කායත් විතර කන්නේ දේශනා කරලා තියෙනවා. ඒකකට මේවා පිළිබඳව මම නම් නැත්හත් වෙනවා කියලා නැත්හත් ඒක ඇති කරගන්න. ඒ මදහත් වෙනවායි කියන අර්ථයෙන් ප්‍රේක්ෂක භාවයට පිටවෙන්න මේ මදහත් වෙනවා කියන එක තමයි මම අදහස් කරන්නේ. එතකොට මේ මදහත් කියලා මේ සංස්කාර ඔක්කොම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දුර්ලක්ෂණ ධර්මය අතරින් එක එක්කෙනාගේ ස්වභාවයේ මත උපලක්ෂණයක් ප්‍රකට වන්නට පටන් ගන්නවා ඒ ප්‍රකට වෙන්නේ ප්‍රකට වූ ලක්ෂණය මත වෙනවා සංස්කාර උපස්ථාපනයේ සමහරවිට අනිත්‍යය මත ප්‍රකට වෙනවා ප්‍රකට වෙනවා සමහරවිට අනාත්මය මත ප්‍රකට වෙනවා ප්‍රකට වෙනවා ඒ කියන්නේ ඔක්කොම අනාත්මයන්ම කියලා ප්‍රඥාව අධික සම්පූර්ණ ප්‍රකට වන්නේ අර සංස්කාර තුනකට ඒකාන්ත වශයෙන් දුක් කියන එක ඒක විතරක් ප්‍රකට වෙන්නේ බොහෝ සමහර වෙනකොට පමණ ඒකත් ප්‍රකට වන්නට සමහර විට අවස්ථා තිබෙනවා. නමුත් අනිත් ආනන්ද කියන දෙක ප්‍රකට වෙන්නට පුළුවන් වෙන දාහතුනේ. ඉතින් අර සංස්කාර කියන අදහස් වෙලා ඒවා නිත්‍යයි, ඒවා අනිත්‍යයි කියලා තියෙනවා. නිත්‍ය සම්මානාත්මය නාමයි කියලා කියනවා. නැත්නම් අනිත්‍ය නොකියන සුළුම නිවනාත්මය නාමයි කියලා ප්‍රකට වෙන්නේ. ඉතින් මේ සිටිනවා සංස්කාර සංස්කාරයක් කියන අදහස් වෙනවා. බුදුහාමුදුරුවෝ ධර්මයේ සංග්‍රහණය ඔක්කොම දේවල් ලෝකේ ලංකා දේවල් ටික නිවන ගැන මම දැකීමට බලාපොරොත්තු මේ හැම දෙයක් ප්‍රයෝජන මම දහස් වෙනවා. දානම ගණන් කරනවා. එතකොට සමාන ජීවිතය ගැන ශරීරය ගැන සඳහා මේ දුක් වේදනා ගැන සඳහා සැප වේදනා ගැන සඳහා මම උපේක්ෂා වේදනා ගැන සඳහා මේ විදිහට සඳහන් මන්දහස් සුදුනගේ සංස්කාරයේ නාම මා සංස්කාර උපේක්ෂාණය ඇතිකරගෙන ඒවා අනිත්‍ය වනාකාසෙන් දැකලා වාසය කරනවා. මේ උපදේශනයේ සංස්කාර උපේක්ෂාණය අවස්ථා තුනක් තියෙනවා මුල් අවස්ථාව, මැද අවස්ථාව, අන්තිම අවස්ථාව, උසස් අවස්ථාව කියලා. මේ ඔක්කොම අවස්ථාවට පස්ව අවස්ථාවකදී මේ විදිහට භාවනා කරන්න දෙයක් නෑ. මේවත් භාවනා කරලා කරනවා. එයාට ප්‍රශ්න තියෙනවා ඥානය අනුලෝම ඥානය. උදාහරණයක් මෙන්න දක්වන දෝෂයට පාරයන් සෝත දෙකේ දෙක කිනිස් සංඛාරන දෙක සංකල්පන්තෝ අනුමෝසය සංකෝෂණ නානකෝ මෛත්‍රීති මේ සංඛාරන දෙකේ සංකප්පකේ මේ මුළු විශ්වයේ සංස්කාර අතරින් කොයිම හරි සංස්කාරයක් නිත්‍ය වශයෙන් දක්වනවා නම් ඕකම අනුලෝම ඥානය කියන්නේ ඕකම දුන දුක වශයෙන් දකිනවා නම් ඥාන දෝමනානිය කියන්නේ. ආත්ම වශයෙන් දකිනවා නම් මේ ඥාන දෝමනානිය කියන්නේ. මේ හදවත් කරන්නේ මොකක්ද? මේ මුළු දෝෂණයන සංස්කාර සංකල්පේ ඥානය කියන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් හොවන ආත්ම වශයෙන් අවරාකාරී හරි එකම සංස්කාරයක් වශයෙන් ඔක්කොම දැක දැක නිනකොට අනුලෝම ඥානය කියන පැතුම අනුලෝම කියන්නේ නිවනට අනුලෝම බව ඥානය මේක අතුණාට භවනාවේදී අතුණාට ඒ වෙලාවෙ දේරුම් ගන්න බෑ මට මේ අනුගමනය නැතුණා කියලා. ඒක මට මම පස්සේ කතා කරා. ඊට පස්සේ මේ අනුගමනය නැතුණාට පස්සේ මම තමන්ගේ ප්‍රාර්ථනාවෙන් බලන සම්මහරුණට බෝසබෝ ඥානය කියලා නාමයක් ඇතිවෙනවා. බෝසබෝ ඥානය කියන්නේ මේ පොත්සජන භූමිය යම් කිසි දෙයක් තිබුණා නම් මේ පොත්සජන භූමිය ඉක්මවා ආගේ භාවයට පත්වන්නට ඔන්න මෙන්න කියන අවස්ථාවේ පස්සේ යනවා. සෝවාන් වෙච්ච කෙනෙක් කියනවා සකදාගාමී වෙන්නට ඔන්න මෙන්න කියන අවස්ථාවේ පවර්ණනවා. සකදාගාමී කුණේ අනාගාමී වෙනකොට අනාගාමී සුගමේ පහත් වන විට ඔන්න මෙන්න කියන අවස්ථාවේ පවතින ලෝණක කියලා අපි ගෝත්‍ර බුණානේ මේකත් ඉක්මවා ඉහළටට පාතන. මේ දිනේ පොත්වල කියලා තියෙන කදිම උපමාවක් ඒ උපමාව සිවිවත සිංහක්ම නිවැරදි. මම හිතන්නේ ওই උපමාව භාවනාවේ අත්දැකපු නැති කෙනෙක් කියන්නට නැති කෙනෙකුට කියන්නට පුළුවන් එක. ඒක ලියනම තියෙන්නේ වෙන අත්දැකීම් වල ලැබුත් කෙනෙක් මොකක්ද ඒ උපමාව ගඟක මහා දැක්කේ ඉඳලා අපි තමයි අර තාවතන දෙකකට වල වාගේ බැලකෙන්නේ ඉඳලා ආපස්සට පදවනවා. මේ පැත්තේ ඉඳලා එහා පැත්තට ඒ දරුවෝ වැඩි එන්නා ඒ ගමහරි නිරන්න පස්සට මුදල් නඩියක් පහතගෙන අනිත් පැත්තට යනවා. එතකොට මේ පැත්ත උඩ වට ගන්නේ දැන් මම එහා පැත්තට ගෙනින් මන්ට ਉਹ පාඩේ ඉඳලා හදන්නේ. දැන් ඉන්නේ ਉਹ ගම නැදහරි. අන්න මේ නැදන් හරිය වගේ ඒ තමයි ගෝත්‍ර බෝනානේ කියන උපමාව දක්වලා තියෙනවා මේ උපමාව කීප සිංහයක් වගේ. ගෝත්‍ර බෝධාන. ඒකෙන් අනුලෝම ගෝත්‍ර බෝධාන කියනවා ඇති වුණාට පස්සේ ඇති වුණා කියලා දැක ගන්නට බෑ දැක ගන්නට ඕනේ නම් මාර්ග ඵලයන් ලැබුවාට පසුව ඵල සමාප්තවලදී මම සම්බන්ධින් පුළුවන් වෙනවා පසුව අදිස්ථාන ගන්නට ඕන මට අනුලෝම ඥානය පමණක් උපදවාගෙන ඥාන පහක් කරලා ආයතන වෙන කාලයක් වෙන්නත් ලැබෙනවා. ඊට පස්සේ මට දෝෂ ප්‍රඥානේ පමණක් උපදාගෙන උඹ ලැබුණා කියලා අදිස්ථාන කරන්න පුළුවන්. ඒම අදිස්ථාන කරාට පස්සේ තමයි මේ අනුගමනය අනුගෝෂ ප්‍රඥාන කියන වස්තහයෙන් දිලිවන තමයි සිත පුදතුනා කියලා දකින්නට පුළුවන් වන්නේ. ඒ දෝෂ ප්‍රඥාන ඇතුළේ තියෙනවා නම් ඒක කවදාවත් මාර්ගයකට ඵලයකට පත් වෙන්නේ නැතුව සිටින්නේ නැහැ. ඒ කියන්නේ ගඟ මොකක්ද අතහරලා තින්නේ මෙහාටත් යන්නත් නැතුවක් අතට තියෙන. මොකද ඕක වෙලේ එන්නත් ඉතින් ගඟ නැතහරියෙන්නේ. අනිවාර්යෙන්ම ඔය හතරට ගිහින් පපල තියෙනවා. අන්න ඒ වගේ බෝධි ප්‍රඥාණය ඇතුළු සුපුද්දරණයට ඊළඟට අපි කරගන්නවා මාර්ග ඥාන ඵල ඥාන. මේ මාර්ග ඥාන කියන්නේ ඕවාන් සතරාගාමී අනාගාමී අරහත් කියන මාර්ග හතර. ඒ වගේම ඵල ඥාන කියන්නේ ඕවාන් ඵල සතරාගාමී අනාගාමී අරහත් කියන ඵල. මේ ඥාන ඇති වෙන්න පුළුවන්. ඉතින් මාර්ගයෙන් පස්ව සමහර විට ඵලය කියන අවස්ථා තියෙනවා. දිස්සා කළුත් වෙන බාහනා කරනකොට සෝවාන් මාර්ගයට පමණක් උපදා ගන්න වැඩිලා දේවා කියලා නැත්නම් තමයි බඳුනක් සමුදා සකදා ගන්න මාර්ගයට උපදා ගැනීම දුන දේවා කියලා බහනා කරලා තියෙන සකදා ගන්න සිට ඇතුළේ ඵලයේ ඇති ප්‍රමී ඒක පසු වැඩි වෙන අවස්ථා අනන්තය තියෙනවා. නමුත් මේ පොත්වල තියෙන න්‍යායස්තර ඉස්සරහම තියෙනවා මාර්ගයෙන් පසු ඵලයේ තියෙනවා කියන එක කීප කියලා නෙවෙයි. එතකොට මේ මාර්ග ඥාන ඵලය. ඊට පස්සේ මේ මාර්ගඥාන බලනනම් ඇතුව සත්‍යනිෂ්ඨා කරන්න පුළුවන් ඕනින් සිහිපත් කරන්න තියෙන බවමයි නදිස්ථාන කළ සෝවාන් මාර්ගික උපදානයෙන් ලැබෙනවා සෝවාන් පාරසික උපදානයෙන් ලැබෙනවා ආදී වශයෙන් විතර නේද මනසම් ප්‍රයත්න දකින්න පුළුවන් ඊට පස්සේ මේ මාර්ග සංඥාවෙන් පස්සේ සමහර කෙනෙකුට පච්චවේක්ෂණාන පච්චවේක්ෂානා විදර්ශනාන මේ දකින්න විදර්ශනාන ඔක්කොම නැතිවන්නේ නැහැ නැත්නම් ඒක වෙනකම් අපිට ගන්නට ඕනේ අත්‍යවශ්‍යමයි ප්‍රබෝධන සුදුසු. මේ පස්වෙනි ඥානය කියන කෙන අදහස් කරන්නේ සදා සම්දාන්තයේ ධර්ම පස්වෙනි කන්‍යා පස්වෙනි ඥාන කියලා පස්වෙනිදාමක පාඩේ දක්වලා තියෙනවා. ඒ මාර්ගඵල සුත පහළ වෙන අවස්ථාවේදී පහළ වූ ධර්මයන් දක්නා නෝන. දැන් උදාහරණයක් මේ දීසීලයේ මේ විදිහට වැඩකලා සමාධිය මේ විදිහට වැඩකලේ ප්‍රඥාව මේ විදිහට වැඩකලා ඉන්දිය ගන්න මේ විදිහයි කියන්නේ කොහේ බලපන්න මේ ආකාරයෙන් කියන්නේ මොකද සත්‍යබොද්ධංග බණ්‍යන්නේ කතිය මොනම එකකාරණේ උපකාරණේ ගන්නවා කියන මේ ආකාරයෙන් උපකාරණේ ආදී වශයෙන් තමන්ගේ නුවණේ මට්ටමට මාර්ගඵල ලබන අවස්ථාවේදී පහළ වූ ගම්යන් දකින්නට පුළුවන් නුවණක් තියෙනවා සායෝගික වශයෙන් මේක මා කිසි කෙනෙකුට කියලා දෙලා නැහැ. ඒ නිසා වයකමණයට අත්දකින්න පුළුවන් මේ දුකන කතාව මම දන්නේ නැහැ. නමුත් පොත්පත්වල තියෙන පංචේඥාන කියලා දෙන්න දාතියි. සත්‍ය සංඥාන. සෝවාන් වෙච්ච කෙනෙකුට තමන් නැතිවෙච්ච කලේට ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් ඉතිරි කලේට මොනවද කියලා ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් මාර්ගය මේකයි කියලා ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් ඵලය මේකයි කියලා ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් ඒ වගේම නිර්වාණය මේකයි කියලා ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් පහ මාර්ගයේ පරිණිරවාණය කොටස් තමයි ඒක නැති පිටංගෝ ධම්ම කියන සංගම. නැති සංගම සංපාදිතේ පිටා සම්බන්ධ කරනවා සාධිදන්නේ. ඒකයි අපි මේ මානසිකයෙන් ලැබෙනකොට අපි කියන්නේ ප්‍රත්‍යක්ෂ නැතිකාකාරී ප්‍රමිතික මේවාට අධිස්ථාන කරලා භාවනා කරන්න කියන්නේ ඒක ඒක අපේ සංඥාන ඇති කරගන්න සඳහා. එතකොට මේ විදිහට ඒ ඥානයට පරිණාම කරන සබනාගම වෙන අනාගාම කරනට රහත් පිටිකනාට නැතිවෙච්ච කෙනෙක් නැති නිසා අර නිකම් කියෝකමකට කියනකම් හද ඉතිපත් ඒ සංඥාන මාත්‍රයක් ගන්න පුළුවන්. එතකොට කොහොමද ඒ සංඥාන ධර්මයක් කියලා කියන පොතක් දක්වා තිබෙනවා. ඒකේ ඒක ඒක වැරදි කියලා අපි කියන්නේ ඒ විදිහට අදිස්ථාන කරලා එහෙම එකක් නැති කර ගන්නත් පුළුවන්. නමුත් මේ පස්සේ ස්ථානය කියන්නේ අර මාර්ගඵලයේ ලබන අවස්ථාවේ පහළ දන්නන් දක්නන ඕන ඒක සම්පූර්ණ කරන්න බෑ. ඒකද යම් කිසි ප්‍රවාහන වෙලා තිබුණාම සත්‍යජීතයේ දෙනුගේ ආකාරය බැහැ කියන වචන භාවනාවක් අදිස්ථාන කරලා ඒක නුඹේ ආකාරයට දක්වන්නත් පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මේ සීලකට පරාමාර්ථයෙන් පිටිකම් සංවර්ධනය නිෂ්කම්ම බලයක් වශයෙන් දෙවියන් ආකාරයට තමන්ගේ සිතේ නැතුණු ආකාරය දකින්න පුළුවන්. මේක නැති වී ගිය ආකාරයෙන් නම් දකින්න පුළුවන් කන්නේ ලෝකෙ නෑ. සක්කායික නැති ගිය ආකාරය දකින්න පුළුවන්. නමුත් විචිකිච්ඡා නැති ගිය ආකාරය ඒකට පානවා කියන නැති ආකාරය මොනවයි කියලා භාවනාවෙන් නම් අත්දකින්න පුළුවන්කම නැහැ. මොකද ඒක භාවනාවෙන් ලැබෙන එකක් නෙවෙයි. සක්කායික විචිකිච්ඡා නිසා ඒ ප්‍රශ්න වශයෙන් උද්දකන්නේ. මේවා පොත්වල කියන කන්නෝට තේරුම් ගන්න බැරදී මේක පුළුවන් තමයි. එතකොට සකදානාමීනකට පාමනාක පරිගාන සේදන්යන් සුහි වෙනවා. අනාගාමී වෙනකොට සම්පූර්ණ ශ්‍රේණිය ඒකට අනාගාමී වෙන පස්සට පුළුවන්කම තිබෙනවා සාමදාන ප්‍රතිගාමී කොහොමද ශ්‍රේණිය කියලා දකින්නට ඒවා මේ මහසමාන පස්සේ රූපදාන රූපනාම මානෝදයන් කවිදා කියන සම්මෝධ ධර්මය මෙය අපිට පුළුවන්කම තිබෙනවා ඒ ආකාරයෙන් අපේ සිත තුළ නිබුද්ධ විද්‍යා දෙකම දකින්නට රූපරාණය කොහොමද නිරුද්ධන්නේ අරූපරාණය නිරුද්ධන්නේ කොහොමද මානෙ නිරුද්ධන්නේ කොහොමද අවිද්‍යාව නිරුද්ධන්නේ කොහොමද කියන කතාවයි උත්තරයෙන් පිළිච්ච කතාව දකින්නට බල ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට බෑ නම් මේක තමයි පැහැදිලිව තියෙන තමයි සුපතේ ප්‍රශ්න සංස්කාර ධර්මයන් ගන්න පුළුවන් තැනම පවතින නිසා නිරන්තරයෙන්ම මේ උත්තරයේ කියනක සම්පූර්ණ චිත්තසල නිරන්තර නිරායයෙන් සිදුවන ගණන් කප්පු දැන් මේ දැක්වෙනක අවබෝධය ඒ සඳහා විශේෂ භාවනාවක් මේ මේ සත්‍ය ස්ථානවලදී මේ ඥාන ඇති කරගැනීම තුළින් අපිට සියයට සියයන්ම සක්සුදාසේ සමාවේ සත්‍යයන් අත්දැකීමට පුළුවන්කම ලැබෙනවා. මම මේ මේ සත්‍යය මා ලබා ගැනීම මේ සත්‍යය කියලා. ඕනේ කියන්නේ නිකන් අර කනවා බැලන් ගන්නවා කියන්නේ ඔනේ කියන්නේ කියන්නේ කියන්නේ කියලා තේරුම් ගන්නට උත්සාහ ගන්නවා. අන්න මේ විදිහට හරියට පිළිපැදීම තුළින් තමන්ට පුළුවන් ශක්තිය දෙන විශේෂයෙන්ම සත්‍යය සමාවේ. ඒකට ගැනීම තුළින් සමාධියේ දින සත්‍යය සමාසමන් සත්‍යය කොටස අවබෝධ කරගන්නවා. ඒක මේ දක්වා කියනවල ඥාන දාර්ශනය ගැන කතා කළා. ඒදී ප්‍රධාන වශයෙන් බුදුනාමයේ උපකාරණ ඥාන තුනක් කියවා ඒ ඥාන තුන තමයි සම්මස්තනෝ නුවණ දුන්න තේසාලා කියන සම්මස්ත ඥානය නාම රූප පරිච්ඡේද ඥානය නාම රූප වලින් කරන කුමකට පත්‍ය පරිඥානය පත්‍ය ඒ කියන්නේ නාම රූප කියන්නේ ඒක දක්වන්නේ මේක හොඳට ප්‍රගුණ කරන්න ඔබ සමාජාත්මක බණාතුන අර විද්‍යාවේ බංගමය ප්‍රසන්නාදීන නිදම් කාමතාවක් සංගාසන කෞෂිකා කියන නාම එකක බණාදිස්ථාන කරලා දිනු කරගන්න බලන්න. මේ දිනු කරගෙන යනකොට අනුරෝධනානේ කියන්නේ බෝධ බුදාන සමන් මාර්ගඵල ලැබීමට යම් ප්‍රාර්ථනාවක් සබඳ කටයුතු කරනවා නම් බලන්න පුළුවන්. ඉතින් එහෙමත් කරලා තියෙනවා නම් ඒ කියන්නේ සතරන්නේ පදේ බුද්ධත්වයේ බුද්ධත්වයේ අන්තරාවක මහා කාමකයන් ප්‍රාර්ථනා කරලා තියෙනවා නම් ඒක බුද්ධන් දෙන්නේ. සංඝාර උපකාරයක් පමණයි කියන්න පුළුවන් නම් අනුරෝධ ගන්න තියෙනවා. අන්න ඒක පුළුවන් මේ අනුරෝධ ගන්න ගන්න. භාවනාවෙන් තමයි සාන්තර ප්‍රතිඵලය කරගෙන පංචමෝසල් සංවර්ධනය වෙනවා. ඒ ඇතුළත දෙනවා. අදිස්ථාන කරලා මම ලබාගත් ගෝත්‍ර භෝඥානය පැහැදිලි කරනවා. අනුලෝම ඥානය පැහැදිලි කරනවා කියලා අදිස්ථාන කරලා භාවනා කිරීමෙන් විදර්ශනා භාවනා කරනවා. ඒ ඥානයෙන් පැහැදිලිව අත්දකින්නට. විශේෂයෙන්ම ගෝත්‍ර භෝඥානය අරමුණු වන්නේ නිවන. ඒ නිවන මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මාර්ගයට අරමුණු වන්නේ නිවන. ඒ නිවන ප්‍රත්‍යක්ෂ කරලා මාර්ගය ඇතුළේ නිවන මේකයි කියලා අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට ඵලයට අවබෝධ වන්නේ කියන්නේ ඒ ඵලයෙන් සංකල්ප අවබෝධ වෙනවා කියලා ඒකත් අවබෝධ කරගන්න පුළුවන්. මොනවද? එකම නිවන අවස්ථා තුනකදී තම ආකාරයෙන් දකින්නේ එකම නිවන තුන විදිහකට අගියර තුනකින් දැකීමක් එකම දර්ශනයක් නෙවෙයි. ඒකට සමගින නිබ්බාන සත්‍යය කියන එක මේක තමයි නිවන්නේ කියලා අවබෝධ කරගන්න එක එකම දෙයක් වෙනවන ඒ අර සියුම් තුනක් වෙනවා. මේ ආකාරයෙන් සත්‍ය සංඥාන ඇති කරගන්නට පුළුවන් සත්‍ය ගුණයක්. ඒකෙන් තමයි සංඥාන දාන්නේ. මේ ධර්මයේ තියෙන කුසලයන් දාන දෙන්නේ කුසලයා විශේෂම කොටයක් පස්සේ මේ ආකාරයෙන් මේ දර්ශනය ඇති කරගන්න මේ සියලුම සංස්කාර ධර්ම අතහැරලා සදාකාලික වශයෙන් නිවන නිවන් ධාතුව අවබෝධ කරගන්න පුළුවන් වාසනාවක් තියෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ දේශනාව මොකද මොකක්ද දෙවියන් කෙනෙක් ආකාශයෙන් පාටිකන ආකාශයෙන් මස්සාවේ වනාදාමෙන් පිටාපෙන් තමයි මොලස්සාදෙන් ආකාශයෙන් ආකාශයෙන් මස්සාවේ වනාදාමෙන් පිටාපෙන් තමයි මොලස්සාදෙන් ආකාශයෙන් මස්සාවේ වනාදාමෙන් දෙකවා පුණ්‍යම් කමෙන් විස්තරයන් ලක්ෂණය කරන්නේ සාසනය කරනවා පුණ්‍ය කමෙන් මා සමාධිමය සමාධිමය වූ බාහිරය ඉදන් මේ කමෙන් සමස්තකාවන් සම්බදස්සා තමසතු ඒ කුලයෙන් පහළ ශක්තිමය දෙමළ අපසන සේවා පරිලෝකපත් සේවා ප්‍රාථමික පරිදි නිවන සංකේම කරන්නේ සත්‍යයෙන් හේතු වාස්නා වේවා වාදනයේ සිනුත් සංගතවතාවන සත්‍යාවේ ධර්මයන් දැකේ ආයුවන් සම්බලන් ආරෝග්‍ය සම්පත්තේ සම්බ සම්පත්තේ තෝනිබ්බාන සම්පත්තේ විනාතේ සමිද්දෝ සෝතේවන් මාසදේවා